ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ කිරුළපන පොල්හේන්ගොඩ කාලිංග මාවතේ රතන අරම විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර නිකායේ බ්‍රහ්ම වංශාභිදජ සිරි සද්ධම්මයුක්තික පාර්ශවයේ අනුනායක ඩී සේනානායක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද නරවැල්පිට රතනපාල ස්වාමීන් වහන්සේ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 කෙත්තිංච පම්පෝති අසෝ විවඩ්ඩති අමංකෝ භූතෝ පරිසංවිගාහති විසරදෝති නරෝ අමච්චරීති ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධා කාරුණික පින්නතුනි අද දින මන් දහම් ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් යොදාගත්තේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අඩංගු අංගුත්තර නිකායේ පඨම පණ්ණාසකේ සුමන වග්ගේනව සීහ සේනාධිපති කියලා සූත්‍රයක් මේ සීහ සේනාධිපති සූත්‍රයට අනුව ලෞතර බුදුරජාණන් වහන්සේ නිතරම මුණගැහෙන්න පැමිණිලා ධර්ම සාකච්ඡාවල යෙදෙන පුජ්‍යලයේ තමයි යෙදුණු පුජ්‍යලයේ තමයි මේ සීහ සේනාධිපති කියන පුජ්‍යලය. දවසක් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ වේසාලී නුවර මහා වනයේ කූටාගාර ශාලාවේ වැඩ ඉන්නකොට මේ සේහ සේනාධිපති කියන පුජ්‍යලය ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගාවට වැඩම කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට ඊ타ම ගෞරවයෙන් වැඳලා নমස්කාර කරලා පැත්තකට වුණා. පැත්තකට වෙලා මෙයා බුදුහාඳුරන්ගෙන් අහනවා බුදුහාඳුරන්ගෙන් අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් සක්කානුකෝ භන්තේ සම්දිට්ඨිකං දානපලං පඤ්ඤාපෙන්ති ලෝතුරා බුදු පියාණන් වහන්සේ දා දානමානාදී පින්කම් කිරීමේදී කිරීමෙන් මෙලව වශයෙන් ලැබෙන ආනිසංස මොනවද කියලා දේශනා කරන්න පුළුවන්ද කියලා ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඉල්ලා සිටිනවා මෙලව වශයෙන් නිතරම දැන් ඇහිලා තියෙන්නේ ශ්‍රවණය කරන්න ලැබිලා තියෙන්නේ දේශනා කරන්නේ ගොඩාක් වෙලාට පරලෝ වශයෙන් ලැබෙන ආනිසංස මෙයාගෙන් අහනවා බුදුහාඳුරුගෙන් අහනවා ඉල්ලා සිටිනවා බුදුහාඳුරනේ මෙලෝ වශයෙන් ලැබෙන ආනිසංස අපිට මොන හරි දේශනා කරන්න තියෙනවද කියලා. ඒ අහපු වෙලාවේ තමයි බුදුහාඳුරුවර මං දේශනා කළ ගාථාව දේශනා කරන්නේ දුනි. ඒකට අනුව බුදුහාඳුරෝ දේශනා කරනවා සක්කා සීහාති භගවාවෝච දායකෝ සීහ දානාධිපති දානපති බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ ලෝතුරා බුදුහාඳුරෝ දේශනා කරනවා සීහ සේනාධිපතිය ආනිසංස තියෙනවා පහක් යින් පළවෙනි කාරණාව තමයි බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ මේ දානමානාදී පින්කම් කරන අය, දන් දෙන අය, පින්කම් කරන අය, දෙන අය බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ. බොහෝම ජනයාට ප්‍රියමනාප පුජ්‍යලෝ බාටපත් වෙනවා. මෙතනදී පින්නතුනි මේ අය කල්පනා කරන්න ඕන හිතට ගන්න ඕන මේ දානීය දෙනවයි කියන්නේ මේ බාණ්ඩ පූජා කිරීම සිවුරු පිරිකර පූජා කිරීම ඇදපුටු මේස පූජා කිරීම පමණක් නෙවෙයි දීම කියන්නේ තමන් ගාව තියෙන දේවල් අතහැරීම පූජා බුද්ධියෙන් හෝ වේවා අනුග්‍රහ බුද්ධියෙන් වේවා එක්ක පින් බලාගෙන හෝ වේවා තව කවුරුවත් කෙරෙහි අනුකම්පාවෙන් හෝ වේවා තමන් ගාව තියෙන දේවල් අනුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම. ඒ වගේ බඩු භාණ්ඩ විතරක් නෙවෙයි පින්නතුනේ දෙන්න පුළුවන් වෙන්නේ අපිට. අපේ කාලය අනුන් වෙනුවෙන් කැප කරන්න පුළුවන්. කාල දාණය කාට හරි අධ්‍යාපනය ලබා දෙන්න අපිට දැනුම ලබා දෙන්න තමන්ගේ විවේකය තනුන් වෙනුවෙන් කැප කරනව නම් අන්න ඒකත් දානේ ඒ වගේම තමන්ගේ ශ්‍රමය අනුන් වෙනුවෙන් කැප කරනවා කාට හරි උදව්වක් වශයෙන් උපකාරයක් වශයෙන් අනුන්ට උපකාරයක් කරනවා උදව්වක් කරනවා කුඹුරක් කරගන්න කෙනෙකුට කුඹුර කරගන්න උදව් කරනවා ගොයන් ටිකක් කපා ගන්න ඕන මනුස්සයට ගොයන් ටික කපා ගන්න උදව් කරනවා එහෙම නැත්නම් වෙන වෙනම හරි ගහකට නැග ගන්න බැරි කෙනෙකුට පාරමාරු වෙන්න බැරි කෙනෙකුට පාරමාරු වෙන්න උදව් කරනවා මේ කී නොකී ඕනම දෙයකින් අපේ කාලය අනුන් වෙනුවෙන් යොදවන්න පුළුවන්. අපේ ශ්‍රමය අනුන් වෙනුවෙන් දෙන්න පුළුවන්. අපේ විවේකය අනුන් වෙනුවෙන් දෙන්න පුළුවන්. අපේ ගාව තියෙන දැනුම අවබෝධය කුසලතාවන් අනිත් අයගේ දියුණුව අභිවෘද්ධිය පිණිස යොදවන්න පුළුවන් මේ ඕනම දෙයක් පිළිබඳ දීම මං හිතන්නේ බඩු භාණ්ඩ මිල මුදල් දෙනවට වැඩිය වටිනවා නොමග ගිය කෙනෙක් සුමගට ගැනීම සඳහා යම්කිසි කාලයක් තමන්ගේ තමන්ගේ විවේකයේ අනුන් වෙනුවෙන් කැප කරනෝ නම් ඒවත් පින්නතුනි උතුම්ම දාන වශයෙන් බුදුහාඳුරෝ සඳහන් කරලා තිනවා දේශනා කරනවා. ඒ වගේ දේවල් කරන අයට ඒ අය බහුනෝ ජනස්ස ප්‍රියෝ හෝති මනාපෝ. මෙන්න මේ වගේ දේවල් කරන අය බොහෝම ජනතාව අතර ප්‍රියමනාප පුජ්‍යලෝ බාටපත් වෙනවා. අන්න පළවෙනි ආනිසංසය දන් දීමේ. දීමේ. එනිසා අපි කල්පනා කරන්න ඕන අනිත් අය අතර ප්‍රියමනාප පුජ්‍යලේ පේන වෙන්න නම් අප්‍රියමනාප කෙනෙක් නෙවෙයි. හැම කෙනාම වපරහින් බලන කෙනෙක් නෙවෙයි. සෑම දෙනාගේම ආදරයට, කරුණාවට, ගෞරවයට, ප්‍රශංසාවට හැම කෙනෙක්ම හොඳයි කියන தത്വයටපත් වෙන පුජ්‍යලයක් වෙන්න නම් ආන්න අපි දීම කරන්න ඕන අන්නේ තුලින් බොහෝ දෙනාට ප්‍රියමනාප වෙන බව බුදුහාඳුර දේශනා කළා පළවෙනි කාරණාව. ලෞතර බුදුහාඳුර දෙවෙනි කාරණාව දේශනා කරනවා පුනච පරං සීහ දායකං දානපතින් දානපතින් සන්තෝ සප්පුරුසා බජන්ති සීහ දායකං දානපතින් කියන්නේ දෙන්නා වූ දානපතිය සන්තෝ සත්පුරුසා බජන්ති බොහෝම සත්පුරුසය එයාට ආශ්‍රය කරන්න ලැබෙනවා අන්න පින්නතුනි දෙවෙනි ආනිසංසය එහෙනම් අපි දීම තුලින් බොහෝම සත්පුරුසය තමයි අපිට ආශ්‍රය කරන්න ලැබෙන්නේ සමාජයේ රටේ ජීවත් වෙන හොඳ වැදගත් හොඳ ශ්‍රේෂ්ඨ මිනිස්සු හොඳ උගත් මිනිස්සු හොඳ බුද්ධිමත් මිනිස්සු හොඳ කලාකරුව ශ්‍රේෂ්ඨ හැකියාවන් තියෙන අය සමාජයේ සෑම දිනාගේම ආදරයට ගෞරවයට පාත්‍ර වුණු අය රටේ සෑම දිනාම හොඳයි හොඳයි කියන අය ඒ අය බොහෝම සන්තෝ සත්පුරිසා බොහෝම සත්පුරුෂය වශයෙන් බුදුහාඳුරෝ දේශනා කරා සත්පුරුෂය අපිට ආශ්‍රය කරන්න නම් අපි මොකද කරන්න ඕන අපි පරිත්‍යාගශීලී වෙන්න ඕන දැන් බලන්න පින්නතුනි කවුරු හරි කෙනෙක් Taman දන්නා අධ්‍යාපනයක් ශිල්පීය දැනුමක් දූ දරුවන්ට අසල් වාසීන්ට ලබා දෙනවා නම් ඒ පුජ්‍යලයා හැම කෙනාම එතකොට මොකද වෙන්නේ ආශ්‍රය කරන්න ලැබෙන්නේ හොඳ අය ආශ්‍රය කරන්න ලැබෙන්නේ යහපත් අය ආශ්‍රය කරන්න ලැබෙන්නේ ශ්‍රේෂ්ඨ අය ආශ්‍රය කරන්න ලැබෙන්නේ හැමෝම හොඳ අය ආශ්‍රය කරන්න ලැබෙනවා දීම තුලින් දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව බුදුහාඳුරෝ දේශනා කරා පුනච පරං සීය දායකස්ස දානපතිනෝ කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගච්ඡති. දෙන පුජ්‍යලයාගේ බොහෝම හොඳ කීර්තියක් පැතිරෙනවලු. දෙවෙනි ආනිසංස මෙලොව වශයෙන් ලැබෙන. හොඳ කීර්තිමත් පුජ්‍යලේ බාටපත් වෙනවා. හැමෝම අතර ජනප්‍රිය පුජ්‍යලේ බාටපත් වෙන කල්යාණෝ කිත්ති සද්දෝ බලන්න මේ වචනවල තියෙන වැදගත්කම බොහෝම හොඳ කීර්තියක් පැතිරෙනවා මේ සමාජේ කීර්තිමත් පුජ්‍යලයෝ ඉන්නවා අපි දන්නවා අපකීර්තියටපත් වුණු පුජ්‍යලයෝ ඉන්නවා දැන් අපි දන්නවා බුදුහාඳුන කාලේ බැලුවම විසාකාව පිටිසි කිව්වම අනේ පිටිසිටුමා කිව්වම කෝසල මල්ලිකා කිව්වම මේ අපි බුද්ධ කාලේ කතා වලින් ගත්තම ඒ අය බොහෝම කීර්තියටපත් වුණා. අද පවා අපි කතා කරනවා අනේ පිරිසිතුමා වගේ විසාකා වගේ බන්දුල මල්ලිකා වගේ සුජාතා සිටු දේවිය වගේ ආන්න ඒ අයගේ ධනය වස්තුව දීපල සම්බුදු සසුන වෙනුවෙන් පවා විවිධ ආගමික ශාස්ත්‍රෝ වෙනුවෙන් අතහැරීම තුල දීම තුල අදත් මොකද උනේ අයගේ කීර්තිය පිළිබඳ කතා කරනවා හොඳයි හොඳයි කියලා කියනවා. එහෙම නැතුව හම්බ කරගත්තු තරමක් කන්නේත් නැතුව බොන්නේත් නැතුව දෙන්නේත් නැතුව එකතු කරගත්තු අදින්න පොබ්බක බිලාල පාදක කාකවල්ලිය මච්චරී කෝසිය වගේ අය ගැන කතා කරන්නේ බොහොම අපකීර්තියෙන් බොහෝම දුර්ජන වැඩ කර නැති සටට වැඩක් නැති සමාජයට වැඩක් නැති ප්‍රයෝජනයක් නැති පුජ්‍යලයෝ බවට තමයි පත් කරලා කතා කරන්නේ. එහෙනම් පින්නතුනි අපි පිළිබඳ කීර්තිය පැතිරෙන්න නම් කල්යාණෝ කිත්ති සද්දෝ යහපත් කීර්තිමත් පුජ්‍යලේ බාටපත් වෙන්න නම් අපි මේ දීම කියන එක අපි කරන්න ඕන අපේ කාලය, ශ්‍රමය, ධනය, බුද්ධිය, මිලමුදල්, විවේකය Tamanට තියෙන විදියට තබාගෙන පරිස්සම් කරගෙන අනිත් අය වෙනුවෙන් අපි පරිත්‍යාග කරන්න ඕන. ඒ වගේම බුදුහාඳුරෝ දේශනා කරනවා පින්නතුනි හතරෙනි කාරණාව පුනච පරං සීහ දායකෝ දානපති යඤ්ඤ දේව පරිසං උපසංකමති යදි කත්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමන පරිසං විසරදෝ උපසංකමති අමංකු භූතෝ අන්න පින්නතනි ඊටාම වැදගත් දීමේ ආනිසංසවල තවත් ඊටාම වැදගත් කාරණාවක් තමයි ඒක දෙන පුජ්‍යලය දායකෝ දානපති මෙතන දාන දාස දාන සහායක දානපති කියලා තුන් ගොල්ලක් ඉන්නව පින්නතුනි. දාන දාස කියලා කියන්නේ Taman කනව බොනවට වැඩිය අඩුවෙන් අනිත් අයට දෙනවා නම් ඒ දාන දාස කියලා කියනවා. ඒ වගේම Taman කන බොන අඳින පළඳින විදියටම අනුන්ට දෙනවා නම් ඒ අය දාන සහායක කියනවා. ඒ වගේම තමන් කනවා බොනවට අඳිනවා පළඳිනවට වැඩිය හොඳට අනිත් අයට දෙනව නම් ඒ අයට කියනවා දානපති කියලා. මෙන්න මේ බුදුහාඳුර දේශනා කරනවා දායකෝ දානපති. තමන් කනවට බොනවට අඳිනවට පළනිය පළඳිනවට වැඩිය හොඳට අනිත් අයට දෙන කෙනා. යඤ්ඤ දේව පරිසං උපසංකමති. කවුරු හරි පිරිසක් ගාවට යනවනම් කවුදේ පිරිස් යදි කත්තිය පිරිසං ශස්ත්‍රීය ගාවට යනවනම් රජවරු ගාවට යනවනම් බ්‍රාහ්මණ පරිසං බ්‍රාහ්මණයෝ ගාවට යනවනම් යදි ගහපති පරිසං ගෘහපති ගෘහපතිය ගාවට යනවනම් යදි සමන පරිසං ශ්‍රමණයන් ගාවට යනවනම් විසරදෝ උපසංකමති බොහෝම විසරදෝ වගේ යනවලු අමංකු භූතෝ වැදගත්ම වචනේ බොහෝම විසරදව අමංකු භූතෝ කියන්නේ කිසිම බියක් සැකක් නැතුව යනවලු. අන්න පින්නතුනි වැදගම්මදී දෙන්නෙත් නැති කන්නෙත් නැති බොන්නෙත් නැති අඳින්නෙත් පළඳින්නෙත් නැති ඕනම කෙනෙක් කවුරු ගාවට ගියත් ගුරුවරු ගාවට වේවා දෙමව්පියෝ ගාවට වේවා සහෝදර සහෝදරිය ගාවට වේවා ළමයි ගාවට වේවා පිරිසක් අතරට වේවා රජගෙදරට වේවා පන්සලට වේවා කෝලෙවට වේවා පල්ලියට වේවා ඒ කට්ටිය යන්නේ අමංකු භූතෝව යන්න බෑ අමංකු භූතෝ කියන්නේ මංකු භූතෝව යන්නේ මංකු භූතෝ කියන්නේ සැකින් යන්නේ දෙන කෙනා අමංකු භූතෝ කිසිම බියක්සකක් නැතුව යනවලු නොදෙන කෙනා එහෙනම් යන්නේ පින්නතුණී බොහෝම සැකෙන් යන්නේ. අනේ මම ගෙදරට ගියාම නෝන ගාවට ගියාම දරුවෝ ගාවට ගියාම මොනවා කියයිද දන්නේ නෑ. පන්සලට ගියාම පන්සලේ හාමුදුරුවෝ මට මොනවා කියයිද දන්නේ නෑ. රජ ගෙදරට, සිටු ගෙදරට, ගෘහපති ගෙදරට පාසලට ගියාම පාසලේ ගුරුවරු මට මොනවා කියයිද දන්නේ නෑ. විදුහල්පතිවරයා මට මොනවා කියයිද දන්නේ නෑ. උත්සව සභාවට ගියාම උත්සව සභාවේ ඉන්න අය මට මොනවා කියයිද දන්නේ නෑ. එයාට ඉතින්ට යන්න අඩිය තියෙනවට වැඩිය අඩිය පස්සට ගන්නවා. එහෙනම් ඕනම වෙලාවක ඕනම තැනකට විසරදව අභිමානයෙන් යුක්තව තේජාන්විතව ගෞරවාන්විතව ඕනම සභාවක් ඕනම තැනකට ඕනම පිරිසක් ඉදිරියට තමන්ගේ කාලය ධනය ශ්‍රමය බුද්ධිය විවේකය පරිත්‍යාග කරන දෙන පුජ්‍යලයට බියසක නැතුව ඒ තැන්වලට යන්න පුළුවන් වෙන බව ලෞතුරා බුදුරජාණන් වහන්සේ හතරවෙනි කාරණා වශයෙන් දේශනා කළා. ලෞතුරා බුදුහාඳුරු පස්වෙනි කාරණා වශයෙන් දේශනා කරනවා පුනච පරං සීහ දායකෝ දානපති කායස්ස බේදා පරම්මරණා සුගතින් සග්ගන් ලෝකං uppajjati සේනා සීය සේනාධිපතිය දානමානාදී පින්කම් කරන කුසල ධර්මවල යෙදෙන අනුන් වෙනුවෙන් කාලයේ මිඩංගු කරන කැප කරන පරිත්‍යාගශීලී පුජ්‍යලයා කායස්ස මේදා පරම්මරණා සග්ගන් ලෝකං uppajjati දිව්‍ය ලෝකේ ස්වර්ගෝල දිව්‍ය මනුස්ස ලෝකවල ඉපදිලා කවදා හරි දවසක උතුම් වූ නිවන් සැප ලබා ගන්න බව බුදුහාඳුරෝ දේශනා කරනවා පින්නතුනි. අන්න බුදුහාඳුරනේ බුදුහාඳුරෝ පින්නතුනි බුදුහාඳුරෝ දේශනා කරනවා දානමාන ආදී පින්කම් කරන අයට මෙලව වශයෙන් ලැබෙන ආනිසංස පහක් දදම්පියෝ හෝති දෙන පුජ්‍යලයානුන්ට ප්‍රියමනාප වෙනවා බජන්ති නම් බහුම් බොහෝ දෙනා ආශ්‍රය කරන්න ලැබෙනවා කිත්තිංච පප්පෝති අනිත්‍යතර බොහෝම කීර්තියටපත් වෙනවා යසෝ විවඩති යසස දියුණුව අභිවෘද්ධිය වැඩෙනවා අමංකු භූතෝ පරිසං විගාහති කිසිම සකබ්බයක් නැතුව පිරිසක් ඉදිරියට යන්න පුළුවන් වෙනවා විසරදෝ හෝති විසරද පුජ්‍යලයක් වෙනවයි කියලා ලෞතර බුදුහාඳුරෝ දේශනා කරනවා පින්නතුනි මෙන්න මේ විදිහට බුදුහාඳුරෝ දන් දීම නිසා පරිත්‍යාගශීලී වීම නිසා මේ වගේ මෙලෝ වශයෙන් ලැබෙන ආනිසංස පහක් බුදුහාඳුරෝ දේශනා කරා. ඒ වගේම බුදුහාඳුරෝ දේශනා කරනවා තවත් මෙලෝ වශයෙන් ලැබෙන කාරණාවක් ගිහි ධම්මා අනපේතෝ හෝති. බුදුහාඳුරෝ දේශනා කරනවා දානමාන ආදී පින්කම් කරන පින්වතුන් ගිහි ධම්මා අනපේතෝ හෝති කියන්නේ පින්වතුනි තමන් ආරක්ෂා කරන පංච සීලය අඛණ්ඩව ආරක්ෂා කරනවා පින්කම් කරන අය පංච සීලය කියන්නේ ගිහි විනය වශයෙන් සැලකෙන සිල් පද පහ කඩ කරන්නේ නැතුව ආරක්ෂා කරන බව බුදුහාඳුරෝ දේශනා කරා එහෙනම් මේ දීම කියන එක බොහෝම පරිත්‍යාගශීලී භාවය කියන එක බොහෝම මෙලව පරලව දෙකටම සුගතිය පිණිස හේතු වෙන බව බුදුහාඳුරෝ දේශනා කරනවා. ඒ වගේ බුදුහාඳුරෝ තවත් තැනක සඳහන් කරනවා පින්නතුනි ආයුන් දත්වා බලං වන්නං සුඛාංච පටිභානකං දීගායස්මා හෝති යත්තුප්පපජ්ජති කියලා මේ දීම නිසා මේ දෙන පුජ්‍යලයාගේ ආයුෂ වැඩෙනවා ආයුන් දත්වා ආයුෂ වර්ධනය වෙනවා ඒ වගේ පින්නතුනි බලං කියන්නේ ශරීර ශක්තිය වර්ධනය වෙනවා ඒ වගේම වන්නං කියන්නේ ශරීර වර්ණය ඇති වෙනවා. ඒ වගේම සුඛංච සැපේ ඇති වෙනවා. පටිභානකං කියන්නේ පින්නතුනි ඕනම දෙයක් වටහා ගැනීම ශක්තිය ලැබෙන බව මනපොතේ සඳහන් වෙනවා. එනම් පින්නතුනි දීර්ඝාස ලැබෙන බවත් බුදුහාඳුරෝ දේශනා කරනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ වගේ ආනිසංස ලැබෙන බව සඳහන් වෙනවා. ඒ වගේ බුදුහාඳුරෝ දේශනා කරන මේ පින්කම් කිරීමේ ආනිසංස වශයෙන් මේ පින් කියන දේවල් පින්නතුනි සසරින් සසරට භවයෙන් භවයට අපිත් එක්ක අපේ සසර ගමනට එකතු වෙන බව බුදුහාඳුර සඳහන් කරනවා එතෙන්දි බුදුහාඳුරෝ ඉතාම ලස්සන උපමාවකින් මේ කරුණ අපිට දේශනා කරනවා. එතන සඳහන් කරනවා චිරප්පවා සිම්පුරිසං දුරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච අබිනන්දන්ති ආගතං තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං පුඤ්ඤානි පති ගන්හන්ති ඥාති මිත්තං ආගතං කියලා බණ පොතේ සඳහන් වෙනවා. බුදුහාඳුරෝ මෙතන උදාහරණෙට අරන් දේශනා කරනවා පින්නතුනි. චිරප්පවාසින් පුරිසං අපේ නෑදෑයෙක් වේවා, අපේ දුවෙක් පුතෙක් වේවා, අම්මා තාත්තා කෙනෙක් වේවා. ඊටාම ඈත දුර රටකට යනවා. දැන් අද කාලේ වගේ නම් ගුවන් ඥානාවලින් යනවා. එහෙම නැත්නම් නැවෙන් යනවා කෝච්චියෙන් බස් එකකින් යනවා. ඒ කාලේ එක්ක ගමන් කරන්නේ කරත්ත වලින් එහෙම නැත්නම් රුවල් නැව් වලින් බෝට්ටු වලින් මේ වගේ ඊටාම දුරකාත් කතර ගෙවාගෙන මාස ගණන් අවුරුදු ගණන් ගිහිල්ලා වෙලදාන් ආදිය කරගෙන දුර රට ගිහිල්ලා තමන්ගේ රටට නැවතෙනවා සමහර විට එනවයි කියන විශ්වාසයක්වත් නෑ ගියාට පණිවිඩයක් හුවමාරු කරගන්න කෙනෙක් ක්‍රමයකුත් නැහැ. ආපහු ගිය පුජ්‍යලේ නැවත තමන් ගාවට එනකන් එයාගෙන තොරතුරක් හොයාගන්න බෑ. අද කාලේ නම් ඕනතරම් දුරකතන පහසුකම් වෙන වෙන පහසුකම් ඒපේ පහසුකම් වලට අනුව ශෙනිකව ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ කාලේ එහෙම කරන්න පුළුවන් කාලයක් නෙවෙයි ලෞතර බුදුහාඳුරන්ගේ කාලේ. ඉතින් ලෞතර බුදුහාඳුරන්ගේ කාලේ ඊටාම දුර රටකට යනවා කවුරු හරි කෙනෙක්. ගිහිල්ලා දුර රටකට ගිහිල්ලා දුර රටට ගිහිල්ලා චිරප්පවාසීන් පුරුසං දුරතෝ සොත්ති මාගතං ඈත රටට ගිහිල්ලා බොහෝම සැපසේ තමන්ගේ රටට එනවා. තමන්ගේ රටට එනකොට ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන් තියාගතං තමන්ගේ නෑදෑය සහෝදරය දුව පුතා බොහෝම සැපසී පැමිණීම පිළිබඳ සෑම දිනාම අභිනන්දන්ති කියන්නේ පින්නතුනි සතුටු වෙන බව බුදුහාඳුර දේශනා කරනවා. දැන් මේ අයට වැටහෙනවා ඈත ප්‍රදේශයකට ඈත රටකට ගියපු කෙනෙක් ඒ තමන්ගේ කාර්ය කරගෙන මාස ගණනක් ගිහිල්ලා නැවත වතාවක් Tamange ගෙදරට පැමිණියම නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ සියලු දෙනාම සතුටු වෙන බව බුදුහාඳුරෝ දේශනා කළේ පින්වත්නි එතන. ඒ වගේ උදාහරණ අරගෙන බුදුහාඳුරෝ දේශනා කරනවා තතේව කත පුඤ්ඤම්පි අස්මාලෝකා පරංගතං පුඤ්ඤානි පති ගණ්හන්ති ඥාති මිත්තං වාගතං අන්න ඒ වගේ පින්වත්නි දුර රටකට ගිහිල්ලා ආපු කෙනා පැමිණීම පිළිබඳ සෑම දිනාම සතුටු වෙනවා වගේ අපි කරන ලද පින් තතේව තත පුඤ්ඤම්පි අපි කරන ලද පින් අස්මා ලෝකා පරංගතං මේ ලෝකයෙන් මැරිලා අපි පරලොවට ගියාම අපි කවදා හරි දවසක මේ ලෝකේ ජීවත් වෙලා ඉඳලා අපේ ආයුෂය ඉවර වෙලා අපේ කර්ම ශක්තිය ඉවර වෙලා ආයුෂ කර්මයයි දෙකම ඉවරෙලා අස්මා ලෝකා පරංගතං අපි කවදා හරි දවසක මැරිලා පරලෝ යන්න වෙනවා වෙන භවයක උපත ලබන්න වෙනවා අපි වෙන භවයක උපත ලබන්න උනාම මේ ලෝකයෙන් අපි පරලොවට ගියාම අපිට උපකාරී වෙන්නේ අපි කරන ලද පින්කම් කියලා බුදුහාඳුර දේශනා කරනවා එහෙනම් පින්නතනි දුර රටකට ගිහිල්ලා එනකොට නෑදෑයෝ යාළුවෝ කවුරුත් අපි පිළිගන්නවා වගේ අපි පිළිගන්නේ වෙන භවයකට ගියාම අපි කරන ලද කුසල් පින් කියලා අපි කල්පනා කරන්න ඕන. එහෙනම් අපි කරන ලද පින් වලට අනුව ඊළඟ භවයක අපි ප්‍රතිසන්දිය ලබා ගන්න පුළුවන්. මිනිස්සු අතර ශ්‍රේෂ්ඨ මිනිස්සු වෙලා ඉපත ලබන්න පුළුවන්. දෙවියෝ අතර ශ්‍රේෂ්ඨ දෙවියෝ වෙලා උපත ලබන්න පුළුවන්. බ්‍රහ්මයෝ අතර බ්‍රහ්මයෝ වෙලා ශ්‍රේෂ්ඨ බ්‍රහ්මයෝ වෙලා උපත ලබන්න පුළුවන්. සමහර වෙලාවට ත්‍රිසංගත ආත්ම භාවයන් වල උපත ලබන්න පුළුවන්. ත්‍රිසංගත ආත්ම භාවයන් වල අපි උපත ලැබුවත් ත්‍රිසංගත ආත්ම භාවයන්හි අපි ශ්‍රේෂ්ඨ උදාර ආජානීය කියන උතුම්ම ශ්‍රේෂ්ඨ අලි අතර ශ්‍රේෂ්ඨ අලි වෙලා උපත ලබනවා. අශ්වය අතර ශ්‍රේෂ්ඨ අශ්වය වෙලා උපත ලබනවා. ගවය අතර ශ්‍රේෂ්ඨ ගවය උපත වෙලා උපත ලබනවා. මේ වගේ උපත ලබන්න අපිට හේතු වෙන්නේ පින් කියන එක අපි කල්පනා කරන්න ඕන. එහෙනම් මේ අපි සෑම දිනාම මේ පින් කියන දේවල් මෙලව සුභසිද්ධියටත් හේතු වෙනවා. පරලව සුභසිද්ධියටත් හේතු වෙනවා. එහෙනම් අපි හැම වෙලාවෙම පින්නතුනි කල්පනා කරන්න ඕන. පළමුව අපි කල්පනා කරන්න ඕන මෙලව සුභසිද්ධිය අපි සලසා ගන්නේ කොහොමද කියලා. මිනිස්සු අතර ජීවත් වෙනකොට ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්න අපි මොන මොන කරුණු අපේ ජීවිතයට අපි එකතු කරගත්ත යුතුද කියලා අපි කල්පනා කරන්න ඕන. ඒ එකතු මොන මොන කරුණු එකතු කළගත යුතුද කියලා කල්පනා කරලා ඒ කරන සෑම වැඩක්ම ඊටාම හොඳට ඊටාම පිළිවෙලට අපි කරන්න ඕන. ඒ සෑම වැඩක්ම අනුන්ට අහපතක් නොවන විදියට අගෞරවයක් නොවන විදියට අනිත් අයට හානියක් නොවන විදියට අනිත් අයට අලාභයක් නොවන විදියට අපි කරන සෑම වැඩක්ම වැදගත් විදියට අනිත් අය අතර ගෞරවයට කීර්තියට ප්‍රශංසාවට ලක්වන විදියට කරන හොඳ වැඩ කරන්න ඕන සමහර කෙනෙක් නරක වැඩ කරලා ජනප්‍රිය වෙන්න හදනවා. ඒව සුළු වෙලාවක් තුල ජනප්‍රිය වෙන දේවල්. එහෙනම් පින්නතිනේ අපි හොඳ වැඩ කරාම හොඳ දේ විපාක ලැබෙන්න අපිට ටිකක් තේල යනවා. කිරි දොවා ගත්තුක මම මිදෙන්නේ නෑ. කිරි මිදෙන්න පැය 5ක් 6 ගත වෙනවා. ඒ වගේම කිරි මිදෙන්න වෙලාවක් යනවා වගේම වහ කෑවොත් සෙනිකෝ මැරෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන වැරදි වැඩ නරක වැඩ කරාම ඒවා විපාක සෙනිකව සෙනිකවම ලැබෙනවා හොඳ වැඩ කරාම ඒවා විපාක ඉක්මනින් ලැබෙන්නේ නෑ අර කිරි ටික මිදෙන්න ටිකක් වේලාව යනවා වගේ ඒ නිසා අපි කල්පනා කරන්න ඕන හැම වෙලාවෙම මොනතරම් වේලාව ගියත් මොනතරම් අලාභයක් වුණත් මොනතරම් ප්‍රශ්න මතුණත් අපි වැරදි වැඩවලට සම්බන්ධ නොවි හැම වෙලාවෙම තමන්ගේ කීර්තිය ගෞරවයට ප්‍රශංසාවට අභිවෘද්ධියට තමන්ගේ අම්මා තාත්තර ගෞරවයක් ඇති වෙන විදියට තමන්ගේ දරුවන්ට ගෞරවයක් ඇති වෙන විදියට තමන්ගේ පාසලට ගෞරවයක් ඇති වෙන විදියට තමන්ගේ ජාතියට ගෞ ආගමට ගෞරවයක් කීර්තියක් ඇති වෙන විදියට සෑම වෙලාවකම අපි කරන සෑම වැඩක්ම අපි පිළිවෙලට ඊටාම හොඳට ඊටාම ලස්සනට කරන්න ඕන ඒ කිරීම තමයි පින්නතුනි දානය කියන්නේ උගන්නන කෙනා යැන්වීම හරියට කරනකොට ඒක දානේ සෑම දෙයක්ම හරියට පිළිවෙලට කරනකොට ඒ සෑම දෙයක්ම දානානිසංස වශයෙන් තමයි ගැරෙන්නේ. ඒ දේවල් පඩියට හෝ වේවා, ශ්‍රමයට හෝ වේවා, මොන ක්‍රමයට හෝ වේවා කරන වැඩේ හරියට පිළිවෙලට කරාම ඒක දාණයට අයිති වෙනවා. නොමිලෙම කරනෝ නම් වඩාත් දාණයට අයිති වෙන්නේ. මොන ක්‍රමයට කරත් ඒක හරියාකාරව, නිසියාකාරව කළ යුතු හොඳම පිළිවෙලට ගෞරවාන්විත විදියට අපි කරනවා නම් ඒකෙන් අපිට ආනිසංස ලැබෙන බව තමයි සඳහන් වෙන්නේ. කුසල වශයෙන්ම හොඳ ආනිසංස ලැබෙනවා. අපි උදාහරණයක් වශයෙන් කියමු. බිත්තියක් බඳින බාසුන්නේ කෙනෙක් පඩියට වැඩ කරන්න පුළුවන්. ඒ බිත්තිය බඳින වාසුන්නේ හරියට පිළිවෙලට නිසියාකාරව ලස්සනට මට සිලුටු ආකාරයට ඊටාම පිළිවෙලට මේ බිත්තිය බැඳනනම් සෑම කෙනාම කියා යන්නර වාසුන්නේ බොහෝම හොඳට මේ බිත්තිය බැඳලා තියෙනවා. උළුවස්ස දොර ජනේලේ හදපු අඩු වාසනේ හොඳට උළුවස්ස දොර හදලා තියෙනවා. බොහොම හොඳයි. අන්න පින්නතුනි ප්‍රසංසාවට ලක් වෙනවා. දදම්පියෝ එයාගේ ශ්‍රමය කැප කළා. ධනය කැප කළා. කාලය වේලාව කැප කළා. දදම්පියෝ හෝති අර දීම තුල කැපකිරීම තුල හැම කෙනාම හොඳයි හොඳයි හොඳයි කියලා කියනවා ඒ නිසා අපි කරන සෑම වැඩක්ම සෑම ක්‍රියාදාමයක්ම අනිත් අය හොඳයි කියන ආකාරයට ප්‍රශංසාවට ලක්වන ආකාරයටම කරන්න අපි හැම වෙලාවෙම අදිස්ථාන කරගන්න ඕන. එතකොට අපි සමාජයේ ගෞරවාන්විත ශ්‍රේෂ්ඨ වැදගත් පුජ්‍යලෝ බවටපත් වෙනවා. ඒ වගේම බුදුහාඳුරෝ දේශනා කරා පීති මුදාරං වින්දති දාතා ගාරවමත්මින් ගච්ඡති ලෝකේ කිත්තිමනන්තං යාතිච දානා විශ්වසනීයෝ හෝති ච දානං කියලා. මේ දානමානාදී පින්කම් කරන අය පීති මුදාරං වින්දති දාතා. මේ දින අය මොකද කරන්නේ බොහෝම සතුටු වෙනවලු පීති මුදාරං වින්දති දාතා. දෙන අය දීලෙවිරලා මම දුන්නා දුන්නා කියලා. අර ඒක සාටක කියන තලුවක් තිබුණු බමුණෙක් ඉඳලා තියෙනවා. එයාලට තිබිලා තියෙන එකම සලුවයි. ගෙදර ඉන්න සෑම කෙනාම එක්කෙනෙක් එළියට බහිනවා නම් ඒ සලුව කරේ දාගෙන යනවලු. එයා ගෙදරාම තමයි අනිත් එක්කෙනා සලුව කරේ දාගෙන යන්නේ පින්නතුනි. දාසක් බුදුහාඳුරෝ මේ ඒක සාටක කියන බ්‍රාහ්මණය බුදුහාඳුරෝ ගාව බණහන්න ගිහිලා බණහල පැහැදිලා ලෝතුරා බුදුරජාණන් වහන්සේට මේ සලුව පූජා කරන්න උවමනා වුණා. ආපහු කල්පනා වෙනවා බුදුහාඳුරන්ට මම මේක පූජා කළාම gedara අනිත් අයට සලුවක් නෑ ආපහු දීමේ අදහස නැති වෙනවා මෙහෙම මෙහෙම තර්ක කර කර කර ඉඳලා ඉඳලා ඉඳලා කල්පනා කරලා මෙයා මොකද කරන්නේ තමන්ගේ ලෝභය යටපත් කරගෙන ගෙදර කාටවත් එළියට බහින්න බැරුණක් තමන්නේ මගේ අපේ ගෙදර ඉන්න සියලු දෙනාටම තියෙන ඒකසාටක කියන මේ බමුණ තමන්ගේ ගාව තිබුණු එකම සලුව මොකද කරන්නේ දෙන්න අදහස පහළ වුණු ගමම්ම ඉක්මනටම නැගිටලා ගිහිල්ලා ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා කළා. පූජා කරලා කෑගගා සාදුකාර දෙන්න පටන් ගත්තා මම දිනුවා මම දිනුවා මම දිනුවා කියලා බලන්න පින්නතුනි පීති මුදාරං වින්දති දාතා දෙන අය අතහරින අය දීලා ඉවරලා පුදුම සතුටකටපත් වෙනවා ඒ කතාවෙනුත් තේරෙනවා දැන් අද සමාජය බැලුවම අපි මොනතරම් ධන දාන්‍ය සම්පත් ගොඩගහගෙන හිටියත් ඒ දේවල් සියල්ලම ඇතහැරලා ශනේකින් අපිට පරලෝ යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි මොකද කරන්න ඕන? කල යුතු යුතුයකම් වගකීම් කල යුතු පිළිවෙලට නිසියාකාරව අපි සිද්ධ කරලා පීති මුදාරං වින්දති දාතා යන බුදු වදනට අනුව මෙලොව වශයෙන් අපි අතහැරලා ප්‍රීතිමත් ජීවිතයක් අපි ගත කරන්න ඕන. ගාරවවස්මින් ගච්ඡති ලෝකේ ලෝකේ ඉන්න අනිත් අය අතර ගෞරවයට කීර්තියට ලක් වෙන විදියට අපි දීම කියන කාර්යභාරය කරලා අපි ජීවත් වෙන්න ඕන ඒ වගේම කිත්ති මනත්තං යාතිච දානං යන ආකාරයට දීලා ඉවරලා අපි කීර්තියට ප්‍රශංසාවට ගෞරවයට ලක් වෙන්න අපි වැඩ කරන්න ඕන සෑම දෙනාම අතර විශ්වසනීයෝ හෝති ච දානං කියන ආකාරයට සෑම දෙනාම අතර විශ්වාසවන්ත පුජ්‍යලෝ බවට පත් වෙන්න අපි අදිස්ථාන කරන්න ඕන මේ සමාජයේ ඉන්න බොහෝ දෙනා අපි දන්නව ගෞරවයට කීර්තියට ප්‍රශංසාට ලක් වෙලා තියෙන්නේ දීම නිසා දැන් මේ පින්නතුන් දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ දවසේ සිටි අඟුලිමාල කියන පුජ්‍යලයා දහස් ගණනක් මිනිස්සු මරුවායි කියලා සඳහන් වෙනවා. මේදී ඒ පුජ්‍යලයා ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සසර කතර කෙරවර කළා උතුම් වූ රහත් ඵලයටපත් වෙච්ච අඟුලිමාල හාඳුරු මහා මාර්ගයේදී දරුවේ ප්‍රසූත කිරීමේ වේදනාවෙන් සිටි අම්ම කෙනෙක් දැකලා කරුණාව පහළ වෙනවා බුදුහාඳුරෝ ගාව ගිහිල්ලා උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්ද කියලා අහලා බුදුහාඳුරන්ගෙන් අඟුලිමාල පිරිත ඉගෙනගෙන ගිහිල්ලා දේශනා කරනවා අරාම්මා අඟුලිමාල තෙරුන් වහන්සේගේ කරුණාන්විත විත වූ අඟුලිමාල පිරිත අහනකොට බොහෝම හොඳට දරුවෙක් ප්‍රසූත කළාලු අන්න බලන්න මෙන්නතුනි අඟුලිමාල හාඳුරේදා තමන්ගේ කාලය වේලාව ශ්‍රමය අර අසරණ වෙලා දුක් විඳින අම්ම වෙනුවෙන් මොකද කරේ? දානය කියන්නේ දුන්නා. තමන්ගේ වෙලාව ඇතෑරිය, කාලය ඇතෑරිය, ශ්‍රමය ඇතෑරිය, අනුන් වෙනුවෙන් කැප කළා. අදත් අඟුලිමාල මහරහතන් වහන්සේ පිළිබඳ අපි කතා කරනවා මොනතරම් මිනිස්සු ඝාතනය කළ පුජ්‍යලයක් වුණත් අඟුලිමාල සූත්‍රයයි අඟුලිමාල හාඳුරුවේ ගැන කතා කරනවා. ඒ නිසා මෙන්න මේ කාරණාවලට අනුව අපි හැම දිනාම කල්පනා කරන්න ඕන මෙන්න මේ වගේ දානමාන ආදී පින්කම් කරනව නම් දෙනව නම් Tamange දේවල් අනුන් වෙනුවෙන් අතහරිනව නම් ඒවයි ගෞරවය ප්‍රසංසාව කීර්තිය තමන් වෙත ළඟා වෙනවයි කියලා. එහෙම කල්පනා කරගෙන සෑම ආකාරයෙන්ම ආත්මාර්ථකාමී නොවේ. අපි බොහෝ වෙලාට ආත්මාර්ථකාමී වෙනවා ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව සෑම වෙලාවෙම අපේ ජීවිතය පරෝපකාරාය පලන්ති වෘක්ෂා පරෝපකාරාය දෝහන්ති දේනු පරෝපකාරාය ශ්‍රවන්ති නද්‍යා පරෝපකාරාය මිදං ශරීරං කියලා ආකාරයට පරෝපකාරාය පලන්ති වෘක්ෂා අනුන්ට උපකාර පිණිස ගස් පල දරනවා අනුන්ට උපකාර පිණිස ගංගා ගලාගෙන බහිනවා අනුන්ට උපකාර පිණිස ගව දෙන්නු කිරි දෙනවා. එහෙනම් අපිත් මොකද කරන්න ඕන? අපේ මේ ශරීරයත් සෑම ආකාරයෙන්ම සෑම වෙලාවෙම අනිත් අයට උදව් පිණිස උපකාර පිණිස මෙහෙවර පිණිස සේවය පිණිස කැප කරලා ගෞරවාන්විත ජීවිත ගත කරලා නිന്ദා නොලබන ජීවිත ගත කරලා වැදගත් මිනිස්යෝ වශයෙන් අපි මිය පරලෝ යන්න අදිස්ථාන කරගන්න ඕන ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු මං පරං සාදු සාදු සාදු අංගුත්තර නිකායේ සීහ සේනාධිපති සූත්‍රය ඇසුරින් දන් දීම මෙලොව යහපතට හේතු වන ආකාරය පිළිබඳ අද ධර්මානුශාසනාව පැවැත්වුවේ කිරුළපන පොල්හේන්ගොඩ කාලිංග මාවතේ රතන අරම විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර නිකායේ බ්‍රහ්ම වංශාභිධජ සිරි සද්ධම්මයුක්තික පාර්ෂවයේ අනුනායක ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද නරවැල්පිට රතනපාල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේයි. ඔබට සම්මා සම්බුදු සරණයි.